ඉන්දියාවේ ජාත්‍යන්තර භාවනා මධ්‍යස්ථානාධිපති ඇමරිකාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය පූජ්‍යපාද හේනේ පොළ ගුණරතන නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ සසුන් කෙත මෙහෙවීම ගොඩකවැල මහින්දාරාම විද්‍යායතන පිරිවෙනේ පරිවිනාධිපති ශාස්ත්‍රපති පූජ්‍යපාද කොම්පිටියේ ශ්‍රී සුසීල ස්වාමින්ද්‍රයන් වහන්සේ අපේ නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ අපි තාම ගෞරවයෙන් භක්තියෙන් යුක්තව පිළිගන්නවා අපේ නායක හාමුදුරුවනි මේ සසුන්කත වැඩසටහන හරහා ඔබ වහන්සේ පිළිබඳව මේ ශ්‍රී ලංකා දීප වාසීන්ට යම් අවබෝධයක් ලබා දෙන්නට අපි මේ වැඩසටහන තුළින් අදහස් කරනවා ඒ අනුව ඔබ අපේ නායක හාමුදුරුව බොහොම කලාතුරකින් මේ මව්බිමට අපේ ලංකාද්වීපයට වැඩම කරන්නේ. මම හිතන්නේ ලංකාවට අපේ නායකහරු වැඩම කළා දැන් දිර ගණනාවක් වෙනවා. ඒ අතරතුර මෙම වැඩසටහනට නායකහඳුරන් වහන්සේ සම්බන්ධ කරගන්නට අවස්ථාව ලැබීම අප සියලු දෙනාගේම වාසනාවක් හැටියට අපි සැලකනවා. නායකහඳුරුව ජාත්‍යන්තර වශයෙන් ඇමරිකා එක්සත් ජනපදයේ පමණක් නොව ජාත්‍යන්තර වශයෙන් ලෝකයේ විවිධ රටවල් වල උදාරතර සාසනික මෙහෙවරක් සිද්ධ කරන නායක හඳුරන් වහන්සේ නමක් කියන එක මා අමුතුවෙන් පැහැදිලි කරන්න අවශ්‍යතාවයක් නැහැ. ඒ බඳු උදාරතර සේවාවක් සිද්ධ කරන අපේ හේනේපල ගුණරත්න කියන මේ නායක හාමුදුරුව කවුද? වහන්සේගේ විස්තර කොහොමද කියලා දැනගන්න තියෙනවා නම් මං හිතන්නේ වර්තමාන පරපුරට ඒ වගේම අනාගත පරපුරට ඊටාම වැදගත් වෙනවා. සසුන් කෙත හොබවන ජේෂ්ඨ සංඝ නේත්‍රුන් වහන්සේ නමක් හැටියට හඳුන්වන අපේ ගුණරත්න නායක හාමුදුරන් වහන්සේගෙන් මා කැමැති දැනගන්න අපේ රටවාසීන්ට අවබෝධයක් ලබා දෙන්නට නායක හාමුදුරු උපම් පළාත අපි අහනවා අපි කොච්චරකුත් විවහාර කරනවා මේ හේනේ පොළ ගුණරත්න කියන නම. නමුත් මේ හේනේ පොළ කියන ගම් තවත් ලංකාවේ තියෙන පුළුවන්. මේ හේනේ පොළ කියන ගම කොහෙද පිහිටලා තියෙන්නේ? ඒ වගේම මේ ගමේ ස්වභාවය මොකද්ද? මේ පිළිබඳ අපේ නායකයන් මුලින්ම අපිට පැහැදිලි කිරීමක් කළා දුන්නොත් වටිනවා අවසරයි. හේනේ පොළ තියෙන්නේ තුම්පනේ උඩ පළාත නැගෙනහිර කෝරළේ වැලිවිට සංඝරාජ හාමුදුරන්ගේ ගම තියෙන්නේ ඒ හේනේ පොළ ගමට නැදින් ගඟ කෙළවරේ තියෙන කන්දේ එහා පැත්තේ. ඒ කන්දේ මෙහා පැත්තේ තමයි හේනෙපොළ තියෙන්නේ. හේනෙපොළට යන පාරවල් දෙකක් තියෙනවා. එකක් ගලගෙදරින් යන්න පුළුවන් අනිත් එක මේ අරඹේ කඩේ. එතකොට නැකනේ පාරවල් දෙකම නුවරින් නුවර නගරයෙන් විහිදලා යන පාරවල් දෙකක්ද? නෑ නෑ. නුවර කුරුණෑගල පාරේ හැතක්ම අටක් විතර ගියාම තමයි ගල මේ මේ අරඹේ කඩේ අහුවෙන්නේ. එතනින් බහලා යන්නත් පුළුවන් කන් කන්දක් වෙනවා කන්දෙන් ගොඩ වෙලා ආය කන්ද බහපුවාම තමයි හේනේ පොළ ගමට හිටින්නේ. ඒක එහෙම නැත්නම් ඒක පහු කරගෙන ගියොත් වාහනයකින් යන්න පුළුවන්. දැන් ඉස්සර වාහන තිබුණේ නැහැ. මේ ගලගෙදරින් ගලගෙදර මේ පොලිසිය තියෙන පොලිසිය ළඟින් හැරිලා උඩහට ගියාම මේ පොඩි බුරුලි පාරක් තියෙනවා. ඒ පාර දිගේ ඇත්තක්ම දෙකක් විතර ගියාම තමයි හේලේපොළ අහුවෙන්නේ. ඒක තියෙන්නේ අරඹේක මේ දෙහිදෙනියත් රැකත්වලත් මේ ගම් මේ මේ වැලි විතත් කියන ගම් වලට අතර. එහෙනම් එතකොට නායකහන්නේ මේ කන්ද උඩ රට හැටියට විවහාර කරන ඓතිහාසික ලිපිලේඛනවල මේ කන්ද උඩ රට පිහිටි ගම්මානයක් තමයි හේනේපල කන්ද උඩම පිහිටි ගම්මානය. කන්ද උඩම කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ නායකහාරගේ අර්ථකථනය බොහොම වටිනවා. ඒතර නායකහාන දැන් මේ මේ ගම්මාන නායකහාර මේ පාර ලංකාවට වැඩියෙන් පස්සේ මේ ගමට වඩින්නේ නැති මං හිතන්නේ. එතකොට එදා නායකහාඳුරු කුඩා කාලේ ගමේ අද ගමේ යම්කිසි වෙනසක් තියෙනවා නේද? කියන්නේ තමයි ලොකු වෙනසක් නෑ ඒ රටවල් ඒ ප්‍රදේශවල මේ වෙනස් වෙනවා කියන එක බොහොම හිංසර කරන දෙයක්. තාම හරියට පාරක් එහෙම නෑ. අපි උපන් ගෙදරට යන්න පාරක් නෑ. ඉතින් ගෙදර උදවිය කියනවා අනිත් මිනිස්සුන්ගේ ගෙවල් මැදින් අපේ ගෙදරට යන්න ඕන කරන්න. ඉතින් සමහර විට ඒ ඉන්න වෙන මේ කෙනෙක් මේ අමනාප වුණොත් එහෙම ඒගොල්ලෝ පාර වහනවා. දෙයක් නෑ. ගම්බද ජනතාවගේ ස්වභාවය. ස්වභාවයකනේ. නමුත් අගලක් තියෙනවා. මේ අගල මැනින් තමයි ගම ඒ ප්‍රදේශයේ වතුර ඔක්කොම ගලාගෙන යන්නේ. ඒ අගල මැනින් යන්න පුළුවන්. නමුත් වැහි වැස්ස දවසට යන්න බෑ. <laughs> අගල වැහෙනවා. ඒක පීරගෙන යන්න ඕනේ. හොඳයි නෑ කන්නේ. එතකොට නායකාරෝ හේනේ පොළ කියන ගම්මානේ. මේ ගම කියනකොට ස්වාභාවිකව ගලා හැලෙන දියෑලි ඒ වගේම ස්වාභාවිකව කඳු හෙල් පල්ලම්, ඒ වගේම වන වදුල් මේවෙන් සමන්විත ගමක් කියන එක අපිට දැන් ලැබිලා පේනවා. එතකොට මේ බඳු ගම්මානයක අපේ නායකයන්ේ උපන්නේ කොයි වර්ෂයේද? 1927 දෙසැම්බර් 7 වෙනිදා. ඒ 1927 දෙසැම්බර් මාසේ 7 වෙනිදා. 7 වෙනිදා. දැන් නායකයන් නායකයන්ට බොහෝ වයසක් වෙනවා නායකයන්ට දීර්ඝායස ප්‍රාර්ථනා කරනවා අපි නායකහරු බොහොම තරුණ වියේ ඉන්න කෙනෙක් වගේ තමයි ගමන බිමන කතා බහ ඒ සියල්ලක්ම. ඉතින් නායකහරුන්ගේ මව්පියෝ මගේ අප්පච්චි ගෝවියෙක් ඒ වගේම වඩුවෙක්. ගමේ බොහෝම හැම දිනම ගරු කරපු කෙනෙක්. මොකද ගරු කලේ මට හුඟක් නුවණ තිබිච්ච කෙනෙක්. මේ බොහොම ප්‍රතිපත්ති ගරුක කෙනෙක්. ඊටාම සුළු දෙයක පවා එතුමා බොහොම තදින් අවවාද කරන අපිට සමාජයට මේ ගහනවා ප්‍රතිපත්ති ගරුක කෙනෙක් නිසා එයා පොයට අටිසිල් ගන්නවා ඔය අහල පහල පන්සල් වල මේ පොය කරන හාමුදුරුවෝ එක්කනවනේ ඒක පොය ගේකට ඒ පොය කරන දවසට අපේ අප්පච්චි චතු මధుර හදාගෙන හැටක් දෙක තුනක් පහෙන් ගිහිල්ලා මේවා පිළිගන්නවා පිළිගන්නවා ඉතින් ඒක මාත් යනවා අපේ අම්මා ඒ වගේම බොහෝම ශ්‍රද්ධාවන්ත කෙනෙක්, බොහොම කරුණාවන්ත කෙනෙක්. අම්මාගේ ගම මාතලේ. එහේ. අප්පච්චිගේ ගම හේනිපොළොම. හේනිපොළොම. ඉතින් අප්පච්චි තමයි ඒ ගමේ පන්සලේ බණ මඬුව හදලා දීලා තියෙන්නේ. මොකද එයා වඩුවෙක් නිසා මේ ඔය පරණ විදිහේ යතු කැට කියත් නියන් මිටි අරු අර ඕදේ දේවල් අරගෙන ඒ ගමේ මේ බණමුළු හදලා තියෙනවා. මම කියන්නේ ඒ ආයුධ දැන් නැද්ද ගෙදර? ඒ ආයුධ දැන් නෑ. ඒ ගෙදරත් නෑ. දැන් ඒ ගෙදර එහෙම මේ කඩා බිඳලා දාලා නොයෙකුත් ක්‍රම වලට එහෙම නෑ. මම කියන්නේ පුරාවස්තු වගේ වටිනවනේ ඒකයි. පුරාවස්තු ඇත්ත වශයෙන්ම එක්කෝම අද තියෙනවා නම් කෞතුකාගාරයකට දෙන්න වටිනා දේවල්. එහෙයි. දැන් මම කියන්නේ පැහැදිලි නාගහාරුවන්ගේ දයාබර පියාණන් ග්‍රාමීය නායකත්වයක් දරාපු ආදර්ශ නායකතුමෙක් හැටියට අපිට හඳුන්වන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම ගොවියයි වඩුවයි කියලා කියන්නේ මේ රටේ ජාතික සම්පත් ජීවිතයක් ඒක. මොකද මේ දෙකම අපේ දේශීය වෘතීන් දෙකක් වගේම අදීන බොහොම සාඩම්බරණීය අවස්ථා දෙකක් හැටියට සඳහන් කරන්න පුළුවන්. ඊළඟ නායකහරෝ දැන් ඒ පින්වත් අම්මයි තාත්තයි දෙන්න. පින්වත් අම්මයි තාත්තයි දෙන්න කියලා අපිට ආමන්ත්‍රණය කරනවා. ඒ වාසනාවන්ත මව්පිය දෙපළට රාව අපේ නායකහරු මෙලව ජනිත වුණා. නායකහරු මුලින්ම ඉගෙන ගත්තේ කොයි පාසලේද? ඒ ගම කිත්තුව තිබුණා මේ කතෝලික ඉස්කෝලයක්. ඒ ප්‍රදේශයේ එකම කතෝලික කෙනෙක්වත් හිටියේ නැහැ. නමුත් මේ කතෝලික මෙහෙණින් ආන්සලා වගේක් ආරම්භ කළ පොඩි පාසලක් තිබුණා. ඒකට තමයි මම ඉස්සෙල්ලාම ගියේ. ඉතින් ඕකේ මාස කීපයක් ඉගෙන ගන්නකොට ඒ ගමට කිට්ටු තව ගමක් තියෙන දෙහිදෙනි කියලා. දෙහිදෙනි. ඒ දෙහිදෙනියේ පන්සලේ බණ මඩුවේ පටන් ගත්ත ඉස්කෝලයක්. ඒකට අපි ගියා. ඒකේ අවුරුද්දක් හමාරක් ඉන්නකොට ඒ බණ මඩුව ළඟ පොඩි ඉඩම් කැලක් තිබිලා ඒක ආණ්ඩුවෙන් අරගෙන මිනිස්සු ඔකේ කන්න කපලා ටික ටික හරි දැසලා ඉස්කෝලයක් හදුවා. ඒ ඉස්කෝලෙත් මම මම හිතන්නේ අවුරුද්දක් විතර යන්නේ නැති. සම්පූර්ණයෙන්ම මගේ ඉස්කෝලේ ජීවිතය මේ ගිහි කාලේ අවුරුදු 3කට වැඩි තිබුණා. කියන්නේ මම තුන්වෙනි පන්තිය දක්වා විතරයි ඒ පාසල් ජීවිතය ගත කරා. ජීවිතය ගත කරේ. හොඳයි නෑ. කන්න එතකොට නායකාර හොඳයි. ඉතිහාසයක් කිව්වා මොකද මේ රටේ බොහෝ පාසල් පටන් ගන්න තියෙන මුලින්ම නායක හාමුදුරනේ බණමඩුවේ. පන්සලේ හාමුදුරුව තමයි නායකත්වය aran තියෙන්නේ. ඊට පස්සේ තමයි ගමේ පිරිස එකතු වෙලා කොතන හරි සුදුසු තැනකට ඉස්කෝලේ අරගෙන තියෙන්නේ. රජයට බාර ගන්නකොට. ඒ වගේ ඉතිහාසයක් තියෙන පැරණි පාසලක තමයි නායකහරු අධ්‍යාපනය ලැබලා තියෙන්නේ. නායකහරු දැන් මේ පාසල් අධ්‍යාපනය ඉතාම කෙටි කාලයක් කිව්වා අධ්‍යාපනය ලැබුවේ නායකහරු මේ පන්සලට නැත්නම් ශාසනයට සම්බන්ධ වෙන්න මගතොට පෑදුනේ කොහොමද කියලා අපිට පැහැදිලි කළොත් ඒක බොහොම වැදගත් කරනවා මොකද පුංචි කාලේ හිටන් අපේ අම්මා අප්පච්චි අක්කලා අපි අරන් යන පන්සලට පන්සලේ හැමදාම අපි ගෑවෙන ඉස්කෝලේ ගිහිල්ලා ඇවිල්ලා ගත කරන්නේ කාලේ පන්සලේ. පන්සලේ හාමුදුරුවෝ හරිය ආදරේ පුංචි ළමයින්ට. ගියාම මේ සූල් කිරි දෙනවා, කෑම තියෙනවා නම් දෙනවා, සෙල්ලම් කරන්න ඕන තරම් ඉඩ දෙනවා. ඉතින් මේ ටිකින් ටික ටිකින් ටික පන්සලට ඇබ්බැහි වුණා. ඕම ඉන්නකොට අපිට පේනවා මේ බණ කියන හාමුදුරුවෝ. බණ කියන හාමුදුරුවෝ ඒ කාලේ අත්පුටුවෙන් උස්සගෙන යන්නේ. පන්සලේ ඉඳලා බණ මඬුවට අත්පුටුවෙන් මිනිසු දෙන්නේ උස්සගෙන යනවා. ඊළඟ ධර්මාසනේ තිබ්බම මේ හාමුදුරුවෝ ලස්සනට තිසරණ පන්සල් දීලා নমස්කාර ගාථා කියලා සූත්‍රයේ මාතෘකාව තියලා එළි වෙනකල් බණ කියනවා. නැහන මෙයා අත්පුඩුව කියන්නේ අත් වලින්ම හදන පුටුවක්. මිනිස්සු දෙන්නේ එක්කෙනෙක් අනිත් එක්කෙනාගේ උරහිස රත තියෙනවා. එයාගේ වම් අත එයාගේ දකුණු අතේ අත තියලා අල්ලා ගන්න තමන්ගේ අත. ඒතර අනිත් අනිත් අතේ අනිත් එක්කෙනාගේ කරේ තියෙනවා. ඊළඟ ඊළඟ මනුස්සයත් ඒ විදිහට එයාගේ වම් අත දකුණු අතේ තියලා මේ ඒ දකුණු අත අනාඳුරුන් දොලා වඩම්මගෙන යනවා. ඒක තිබම හරියට මේ හතරස් කොටුව වගේ. ඉතින් හාඳුරු ළඟට ගියාම හාඳුරු එකේ වාඩි වෙනවා. වාඩි වෙලා අර මිනිස්සු දෙන්නගේ කරවල දෙකේ අත් දෙක දාගන්නවා. ඒ විදිහට උස්සාගෙන යනවා. මං අහන්නේ ඒක ගෞරවයට කරන වැඩක්. ඔව්. නැතු කුටුවක් නැතුවට නෙවෙයි. නෑ නෑ බොහොම ගෞරවයට. වැඩි ගෞරවයට කරන ආසනයක්. ආසනයක්. ඉතින් මම පුංචි එකා මේක දැකලා බොහොම සතුටු වුණා. සතුටු වෙලා මම කිව්වා මමත් බණ කියන්න ඕනේ කියලා. ඒ බණ කියන්න ඕනේ කියලා කිව්වා රත්පුටු යන්න හිතාගෙන. ඒක ලොකු ගෞරවයක්. අර හාමුදුරු වඩම්ම කර ආස හිතෙනවනේ. ආස හිතෙනවනේ. ඉතින් මං කිව්වා අත්පුටු යන්න ගිහිල්ලා බණ කියන්න ඕනේ කියලා. ඕක තමයි මුලින් මුලින්ම මට මේ මහාන වීමට ඇතිවෙච්ච ආසාව පටන් ගත්තා. පටන් ගත්තේ එහෙම. ඒක ඕන මොන හැම ඉතින් මට අවුරුදු 6ක් 7ක් විතර ඇති පුංචි කාලේ. නමුත් මේ අවස්ථාවක් සැලසුනේ නැහැ. ඕම ඉන්නකොට 10 11 විතර නෝට අපේ අප්පච්චි අරගෙන ගියා මාව පන්සලකට මේ රමුකන පැත්තේ. රමුකන. මුනුගල. කියන ස්ථානයකට. ඔතන ගිහිල්ලා නතර කළාම ওই පන්සලේ ටික දවසක් ඉන්නකොට ඒ පන්සලේ ළමයි ටික ලොකු ළමයි මට වඩා. මේ ඒක දවසක් උදේ නැගිටලා මේ දෙන්න ළමයි දෙන්න එකට කෝලහලයක් වෙලා එක ළමයි තව ළමයෙකුට මේ ගලක් ගැහුවා. ගලකින් ගැහුවා. මං ඒ ළමයා ඉඳලා ළඟ ඉඳ හිටියම මගේ ඇඟිල්ලේ වැදලා ගලේ වැදලා තුවාල වුණා. ඉතින් මේ බොහෝ වේදනාවෙන් පන්සල් ඒ පන්සල් රූපාන්තර වෙලා බේත් දෙදා මම සැනසෙවුවා නමුත් වේදනාව බොහොම තදයි. ඊට පස්සේ මම අපේ අප්පච්චිට ලියුමක් කරියා මේක නම් ඉන්න බෑ කියලා. ඊට පස්සේ අප්පච්චි මම අර සිද්ධියත් එක්ක කලකිරුණා. කලකිරුණා. එකම ගිහලා ගෙදර මේ ඉන්නකොට අපේ ලොකු අක්කාගේ ලොකු අක්කා බඳලා ඉන්න මහත්තයා ටිකිව්වා මෙහෙම මේ ළමයාට පන්සලක මහානන්දන් කියනවා තැනක් හොන්න දෙන්න කියලා. ඊට පස්සේ ඔය මාවතගම කිට්ටුව පළලක් වෙනවා මලන්දෙනි කියලා. මලන්දෙනි. මලන්දෙනි ගමේ නම මලන්දෙනි. ඒ මලන්දෙනියට වටා කහපත් වල තියෙනවා මේ මේ වටරජ තියෙනවා ඉඟුරු වත්ත තියෙනවා ඒ විදිහේ ගම් වටා තියෙනවා ඒ මලන්දෙනි වටා. එතෙන්ද ගිහිල්ලා බාර දුන්නා. ඒ බාර දුන්නේ 900 1941 ඒ පන්සලේ නායකහරු නායකහරුගේ නම කිරිබත් කුමරේ සෝනුත්තර කිරිබත් කුඹරේ සෝනුත්තර කිරිබත් කුඹරේ සෝනුත්තර කියන හාමුදුරුව පාමනේ මහානායකහරු හිටියා පාමනේ මල්ලතු විහාරේ මල්ලතු විහාරේ පාමනේ ශ්‍රී සුමංගල නායකහඳුරු. ඒ නායකහඳුරුන්ගේ ගෝල නමක් හිටියා මේධංකර කියලා. ඒ මේධංකර කියන හාමුදුරුවන්ගේ ගෝල නමක් තමයි අපේ ලොකු හාමුදුරුවෝ. කිරිබත් කුඹරේ කිරිබත් කිරිබත් කුඹරේ සෝනතරේ ලොකු හාමුදුරුවෝ. ඒ ලොකු හාමුදුරුවෝ ওই මලන්දනේ ගමේ පන්සලට ඇවිල්ලා තියෙන්නේ 1905. 1905. 5. ඇවිල්ලා ඒක පොඩි පොල්නතු ගයක් ඕක සුද්ධ පවිත්‍ර කරගෙන ඒ පන්සලේ නතර වුණා. එහෙම ඉන්නකොට තමයි 1941 මම ඇවිල්ලා එතෙන්ට බාරදුනා. එතකොට නායකවරු කිරුබත් කුඹුරේ සෝනුත්තර කියන මහා ස්වාමීන් වහන්සේගේ ශිෂ්‍යෙක් හැටියටයි පැවිදුවට පත් වෙනවා. පැවිදුනේ නායකහරෝ කියන අවුරුද්දේ මාස 3500 ගිහියෙක් කෙනෙක් හිටියේ. ඕම ඉක්මනටම ඉගෙන ගත්තා. ඉතින් ඒ නිසා තුන් මාසයකින්ම මහා මහානගර 41. දැන් අපි 41. එතකොට ඒ ගුරු හාමුදුරුවෝ පමණයි වෙන ගුරුවරු සම්බන්ධයක් නැහැ. නෑ නෑ. ඊළඟට අපේ නායකයන්නේ දැන් නායකවරු මහාන වුණාට පස්සේ ඊළඟට අධ්‍යාපනයේ ශාසනික පැත්තට බර වෙච්ච අධ්‍යාපනයක්නේ. ඒතර මහාන වෙලා ටික දවසක් ඉන්න ඇතිනේ පන්සලේ ගුරු හාමුදුරන්ගේ පාසෙවනේ. ඒ ඉන්න ගමන් ළඟ අර කැබිලිතුගොඩ පන්සල කියලා පන්සලක් තියෙනවා. ওই නායකයන් ළඟට ගිහිල්ලා සංස්කෘත පොත් කියනවා. එහෙම කියලා හවසට ඇවිල්ලා අපේ ලොකු හාමුදුරු ළඟ පාලි සංස්කෘත පොත් කියවනවා. එහෙම කරලා අවුරුදු 3ක් ගියාට පස්සේ ඒ ගම්පහ බැන්දි මුල්ලේ විද්‍යාශේකර කියලා පිරිනමනවා කියනවා. බැන්දි කියලා බාර දුන්නා. 1944 ඒ පිරිනමට බාර දුන්නේ නායක හාරුත් එක්ක තිබිච්ච සම්බන්ධතාවයක් මතද නැත්නම් ඒ පිරිවෙන ඒ වෙනකොට ප්‍රකට වෙලා තිබුණාද හොඳ පිරිවෙනක් සම්බන්ධතාවයක් මත ඒ කියන්නේ සම්බන්ධය කියලා කියන්නේ ওই කැබිලි දෙගොඩ හිටියා නායක හාමුදුරු කෙනෙක් අලගොඩ සුමනතිස්ස කියලා. ඒ අලගොඩ සුමනතිස්ස හාමුදුරන්ගේ ගෝල හාමුදුරු නමක් හිටියා සියමලංගමේ ධම්මස්කන්ධ කියලා. මේ පන්සල් ඔක්කොම ළඟ ළඟනේ තියෙන්නේ. ඒක පරපුරේ පන්සල්නේ. ඒ නිසා අපේ ලොකු හාමුදුරුවෝ ධම්මස්කන්ධ හාමුදුරන්ට කතා කළාම ධම්මස්කන්ධ හාමුදුරුවෝ ගම්පහ බැන්දිමුල්ලේ විද්‍යාශේඛර පිරිවෙනේ හිටපු නාපාගොඩ සීල රතන කියන හාමුදුරන්ගේ ස්ථානයේ වැඩ කරමින් හිටියා. ඒ දෙනමත් මේ ගෝලයන් වශයෙන් හැසිරුණේ. ඒ නිසා එතන අධ්‍යක්ෂක හැටියට යාඳුරු හිටියේ. සිමලංගමේ ධම්මකන්දහාරු. ඒ නිසා අපේ ලොකු හාරු කිසි සැකක් නැතුව කිව්වා මාව ගෙලේ එතන බාර ගන්න කියලා. ඒ සම්බන්ධයෙන් තමයි පිරිවෙන්ට නායකහාරය අතදක් කළේ. ඒ පිරිවෙනේ වර්ග පිළිවෙලින් නායකහාරු කොච්චරගෙන ඒ පිරිවෙනේ 44 ඉඳලා 50 වෙනකන් හිටියා. එතකොට ඒකේ එතකොටත් පන්ති තිබුණේ මේ පාචීන ප්‍රාරම්භ හැටියද එහෙම නැත්නම් පළවෙනි වර්ෂයේ දෙවෙනි වර්ෂයේ කියලාද? නෑ. ප්‍රාචීන ප්‍රාරම්භ මධ්‍යමේ සමත් මධ්‍යමයට ඉඳලා මම එතන අශ්වල විද්‍යාලංකාර පිරිවෙන්න ගිහිනා ඒ පිරිවෙනේ අවසාන පන්තියට වැඳුණා. විද්‍යාලංකාර පිරිවෙනේ ඒ කාලේ අවසාන පන්තියේ වර්ෂ දෙකයි. මම එතකොට පරිණාධිපති හැටියට හිටියේ කිරවත්පුරේ නායක හඳුරුවද ඒ කාලේ පරිණාධිපති හැටියට හිටියේ ලුණු පොගුලේ ගම්මාන නායක හඳුරුව. නමුත් මං ගිහිල්ලා සුව කාලෙකින් ලුණු පොගුලේ ගම්මාන නාරුව අපවත් වුණා. ඊට පස්සේ කිරවත්පුරේ නායක හඳුරුව තමයි පරිණාධිපතියට පත් වුණේ. පත් වුණේ. ඒතර කිරවත්පුරේ නායක හඳුරුව කියලා කියන්නේ මේ රටේ සාර්වභෞම බොහෝ දෙනාගේ ගෞරවයට පාත්‍ර වෙච්ච ශ්‍රේෂ්ඨ නායකහරු කෙනෙක්. ඒ නායකහරුන්ගේ අසුර ලබන්නේ නැති අපේ නායකහරු. ඒතකොට ඒ නායකහරුන්ගේ අසුරත් එක්ක නායකහරු ලබාපු දැනීමක් හෝ එ නැත්තම් ආකල්පමය වෙනසක් තියනවාද? ඒ නායකහරු මේ දකිනකොට බොහොම පිං ඇති හාමුදුර කෙනෙක් බව පේනවා. බොහොම කරුණාවන්ත හාමුදුර කෙනෙක්. බොහොම ගුණවත් හාමුදුර කෙනෙක්. ඕනෑම කෙනෙක් දැක්කම දැකපු හැටි සතුට වෙනවා. ඒ හාමුදුරුවෝ අපිට කියන්නේ විනය. විනය. විනය. විනය විනිශ්චය ආදී පොත් තමයි නායකරු චූල වර්ග මහා වර්ග විනය විනිශ්චය ආදී පොත් තමයි අපිට ඉගෙනන්නේ. නායකහරු පන්ති වලට ඇවිල්ලා උගන්වනද නැත්නම් නායකහරුලා නායකහරු ළඟට වැඩියද? ඒ කාලේ අපි යනවා නායකහරුන්ගේ කාමරයට. දැන් ඔය දැන් තියෙන විශ්වවිද්‍යාල දුවට පස්සේ හදපු ගොඩනැගිල්ලනේ. ඒ කාලේ තිබුණේ එහෙම ගොඩනැගිල්ල නෙවෙයි. පොඩි ගයක්. ඕකේ බොහෝම ලස්සන මේ මේ වරණ්ඩාවක් තිබුණා. ඕකේ මේ හොඳ පුටුවක් තිබුණා. ඕකේ තමයි නායකහරු වාඩි වෙන්නේ. අපි ෂේර් මැවිලා දෙම. වාඩි වෙනවා. නායක හඳුරන්න වෙන්නේ බිම වාඩි වෙනවා. ඉතින් නායක හඳුරු පාලි හොඳට දන්නවා. ඉතින් මේවා අපිට ඉගෙනගන්න. එහෙම නැත්නම් මට මතකයි මොකද මමත් විද්‍යාලංකාර ඉගෙනගත්ත ශිෂ්‍යයෙක් හැටියට අපේ අපේ යක්කඩ විනායකහරු ගාවට ගිහිල්ලා පැදුරක් කෙරලා හාන්සි පුතුගේ වටේට ඉඳගෙන තමයි අපිත් ඉගෙන ගත්තේ. ඉතින් ඒ ස්වභාවයටම නායකහරුත් ඒ කාලේ ඉගෙන ගන්න නැති කියලා නායකහරුගේ වචන වලින් අපිට පැහැදිලිව පේනවා. නායකයාට එතකොට උපසම්පදා වුණේ උපසම්පදා වුණේ 1947 ජූනි 26 වෙනිදා. 41 පැවිදි වුණා 47 තමයි උපසම්පදා වුණේ. ඒතකොට මහනුවර මල්ලතු මහ විහාරේ. මල්ලතු මහ විහාරේ ඒ කාලේ මම හිතන්නේ පුරුද්දන නායකහඳුරෙන් දැද්දි මහානායක. මහානායකහරේ. ඒතකොට අපේ නායකහන්නේ දැන් ඔය විද්‍යාලංකාර පිරිවෙන අවසන් කරලා තවත් ඉදිරියට නායකහරු අධ්‍යාපන පැත්තෙන් විද්‍යාලංකාර පිරිවෙන අවසන් කරලා මම ওই ගම්පහ බැන්ගමුඩට සම්බන්ධ මේ ඉස්කෝලේක ඉංග්‍රීසි ඉගෙන ගත්තා. ඒ ඉංග්‍රීසි ඉගෙනගෙන ඊට පස්සේ ඔය දෙමඩගොඩ ධර්මදූත විද්‍යාලයේ එකක් තිබුණා. පනවහර වජිනයාන් නායකහරු මේ පාලනය යටතේ. ඒකේ ධර්මදූතයෙක් හිට දැනිලා ධර්මදූත වැඩ ඉගෙන ගත්තා. එතනත් උගන්වන පාලි සිංහල සංස්කෘත හින්දි දෙමළ එතකොට අභිධර්මය ආදී විෂයන් ඉංග්‍රීසි එහෙම උගන්වන අවුරුදු තුනකට පස්සේ විභාගයක් තියෙනවා සමත් වෙන උදවිය පිටරටකට යවනවා ධර්මදූත සේවය සඳහා ධර්මදූත සේවය සඳහා යවනවා ඉතින් ඒ අවුරුද්දේ හිටපු 10 දෙනයි ලංකාවෙම 10 දෙනෙක් තෝරලා ගන්නවා මම එතකොට දැනෙනකොට අවුරුදු එකමාරක් ගත වෙලා. හා හා. මොකද කෙනෙක් නැති වුණා හදිසියෙන් අස් කරලා වැරද්දකට ඒ පුරප්පාඩුවට ඇඩ්වර්ටයිස් කරන්නේ නැතුව දන්න අඳුරන උදුරේ මාර්ගයෙන් මට එන්න කියලා කිව්වා. එහෙනම්. ඉතින් මම ගියාට පස්සේ අර ගත වෙච්ච අවුරුදු එකමාරේමයි ඉදිරි අවුරුදු එකමාරේමයි කරන්න පුළුවන් නම් දැනෙන්න කියලා. දැනෙන්න කියලා. මං කැමති වුණාට පස්සේ දැනුණා. ඊට පස්සේ අවුරුදු ඉතිරි කාලේ ඉවරනම විභාගයක් තිබ්බා. කියලා අපි පන්සලට ගිහිල්ලා සමාන හැකින් හමාරකින් මට එන්න කිව්වම දැන කිව්වා මේ ඒකේ මම විතරමයි තේරලා තියෙන්නේ. ඒක නායකයන්ට ඒ වෙනකොට ඉංග්‍රීසි භාෂාවෙම හොඳට ඉංග්‍රීසි භාෂාවම ඉගෙන තිබුණා. ඒ පාලි සංස්කෘතයවත් හොඳට පුළුවන්. පාලි සංස්කෘත හින්දි දෙනවල ඉංග්‍රීසි. ඉගෙන ගන්න තිබුණා. ඒ වෙනකොට නායකයන්ගේ වයස එතකොට 27යි. 27යි. ඒ නායකයන්. නායකයන් එතකොට ඒ ඒ ධර්ම දූත අභ්‍යාස විද්‍යාලේ පුහුණුව ලැබලා නායකහම ඊළඟට විදේශගත වෙන්න අවස්ථාව ලැබුණා. ලැබුණා 1955 ජනවාරි 15 වෙනිදා ප්‍රථම වරටම ලංකාවට පිට වෙලා ගියේ මේ ඉන්දියාවේ සාංචි කියන සාංචි විහාරයට. ඉන්දියාවේ බුදුරජාණන් වහන්සේ පහළ වෙච්ච ඉන්දියාවේ සාංචි විහාරය. සාංචි විහාරය කියලා කියන්නේ මිහිඳු හාමුදුරුවෝ ලංකාවට වඩින්න ඉස්සෙල්ලා එතෙන්ට වැඩලා මේ මිහිඳු හාමුදුරන්ගේ මව් විදිසා දේවිය මහාන වෙලා හිටිය භික්ෂුණී භික්ෂුණී කෙනෙක් හැටියට. ඒ නිසා ඒ තමන්ගේ මෑණියන් වහන්සේ දකින්ද එතෙන් තැවෙලා එතනින් තමයි පිටේර ලංකාවට ඇවිල්ලා වැඩම කරලා තියෙන්නේ. ඒ නිසා ඒකේ ඓතිහාසික බොහෝම ඓතිහාසික වශයෙන් බොහොම වටිනා වැදගත් ස්ථානයක් සාංචි. සාංචි තරන් එහෙම නිර්මාණය වෙච්ච ඒවා තියෙනවා. ඔව්. එතන තමයි ඔය ශරීරත් මුගලන් දෙන මේක ධාතුත්, සරුවග්න ධාතුත් තැන්පත් කරපු චෛත්‍ය තියෙන්නේ. එතකොට නෑ කහන්නේ ඉන්දියාවේ කොච්චර කාලයක් විතර වැඩ හිටියද? අවුරුදු 4මාරක් හිටියා. එහෙම ඉන්නකොට මට මේ මණ්ඩලේ නායකතුමරු ආරාධනා කළා ඇමරිකාවට එන්න කියලා. ඒ අනුව ඇමරිකාවට ඇමරිකාව කොහෙද? වොෂින්ටන් විහාරය. වොෂින්ටන් විහාරය. වොෂින්ටන් විහාරය ආරම්භ කරලා ඉංග්‍රීසියෙන් වැඩ කරන්න පුළුවන් භික්ෂුන් වහන්සේ කෙනෙක් හොයනකොට මාගෙන අහලා දැනගෙන මට ආරාධනා කළා. ලායකහරු වැඩියා. ඊට පස්සේ මම එහාට ගියා. අවුරුදු 5කට කියලා මම පිටත් කරේ. ඒ පහ වෙනකොට මම අවුරුදු 20ක් ඇමරිකාවේ ෂින්ටන් බුද්ධිස්ට් විහාරේ වැඩ කරලා ඊට පස්සේ තමයි ඔය දැන් ඉන්න භාවනා මධ්‍යස්ථාන පටන් ගත්තේ. විශ්වවිද්‍යාලය. විශ්වවිද්‍යාලය කියන්නේ. එතන නායකහන්නේ දැන් නායකහරු විසින්ම ස්වයං චරිත චරිතාපදානයක් ලියලා තියෙනවා මේ ලංකාවේ පොත් ඡාප්පුවල දකින්න තියෙනවා තුම්පණෙන් ඇමරිකාවට කියලා. මම හිතන නායකයන්ගේ චරිතාපදානයක් නායකහරු විසින් මේක සම්පාදනය කරලා තියෙන එක හරිය වටිනවා නායකයන්. බොහෝ අපේ වටිනා නායක හාමුදුරුවෝ අපවත් වුණාට පස්සේ ඒ නායක හාමුදුරුවෝ පිළිබඳව ලිපි ලේඛනයක් හොයාගන්න නැහැ. නැතිුණෙන් පස්සේ බොහෝ වැදගත් කාරණා හැලිලා යනවා. ඒ උපන්දින උපසම්පදා වෙච්ච හැටි පන්සලේ අධිපති කන්ටිය ඇතුළත් කරලා පොඩි පුංචි පොතක් තමයි කර්තාපදානයේ හැටියට ලියන්නේ. නමුත් දැන් නායක හාමුදුරුවන් ජීවිත කාලයේ තුලම නායකහරුවම ස්වයං චරිතය ලියලා තියෙනවා. ඒක හරි වටිනවා නායකහන්නේ. නායකහට මේ වගේ ග්‍රන්ථයක් ලියන්න හිතුනේ ඇයි? හිතුනේ දැන් ඉස්සෙල්ලා ඔගේ ඉංග්‍රීසියෙන් ලිව්වේ. ඉංග්‍රීසියෙන් ලියන්න උනේ මම ඉංග්‍රීසියට රටවලට යනවනේ. එයාම මිනිස්සු කොච්චරද තන මාගෙන කියන්නේ කියලා. ඉතින් මාගෙන පොඩ්ඩක් කිව්වම ඒගොල්ලෝ කියනවා ඒක බොහොම හොඳයි. ඔක පොතක් කියන්න කියලා. දැන් ධර්මදූත සේවාව නුයි රටවල ශ්‍රී ලාංකික භික්ෂුන් වහන්සේලා විදේශගත භික්ෂුන් වහන්සේලා සිද්ධ කරනවා. මේ ධර්ම දූතයන් වහන්සේලාට නායකහරුවන්ගෙන් දෙන යම්කිසි පණිවිඩයක් තියනවාද? තියෙනවා. අසන්දිත්තංච භණති පුච්චිතෝ නච කුප්පති සවේ තාදිසකෝ භික්ඛු දූතේයන් ගන්තු මරහති කියලා. ඒ කියන්නේ හැම වෙලාවෙම ධර්ම දූතයට යන භික්ෂුන් වහන්සේලා මිනිස්සු නොදන්නා දේවල් කියා දෙන්න ඕනේ. ප්‍රශ්නයක් ඇහුවොත් තරහ ගන්න හොඳ නැහැ. මේ කරුණු දෙක හොඳට පුහුණු කරපු කෙනෙක් තමයි ධර්ම දූත ගමනට යා යුත්තේ කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළා. ඒ අනුව මේ යන භික්ෂුන් වහන්සේලා හොඳට ධර්මය දැනගන්න ඕනේ. දැන් ඔය ඒ රටවල මිනිස්සුත් ඒ කාලේ ඒගොල්ලන්ගේ රටවල තියෙන ආගම් කෙරෙහි අමනාපයෙන් බුද්ධාගමට එන්නේ. ඒ එනකොට මේ අපි ඒගොල්ලන්ට මේ හොඳ ආකල්පයක් නොදැක්කොත් අර ගොල්ලන්ට වගේම අපි කෙරේ කලකිරෙනවා. අපසන්නානං වා පසාදාය පසන්නානං වා බිහියෝ භාවයි. බිහියෝ භාවයි. ඒක තමයි. එතකොට නායකයන්ේ නායකයන් දැන් මේ ලංකාවට වගේම විදේශ රටවලට අමරිකාවට ඉංග්‍රීසියෙන් සිංහලෙන් නායකහරු පොතපත ලියලා තියෙනවා. නායකහරු ලියන ලද පොත්පත් පිළිබඳව පොඩි හැඳින්වීමක් මම ලියලා තියෙන එකකින් ඒවා ඔක්කොම ඉංග්‍රීසියෙන් තියෙන. එකම පොතයි සිංහලෙන් ලියලා තියෙන්නේ. ඉංග්‍රීසියෙන් පළවෙනි පොත තමයි come and see. ඒ hmm. කියන්නේ ඇවිල්ලා බලන්න. ඒහි පස්සිකෝ කියන එක. Hmm. ඊට පස්සේ ලිව්වා critical analysis of jhanas in Theravada Buddhist meditation කියලා. Hmm. ඊළඟට ලිව්වා a path of serenity and insight කියලා. ඊළඟ පොත the jhanas. ඊළඟ පොත mindfulness in plain english. ඊළඟ එක eight mindful steps to happiness. අනිත් එක Journey to Mindfulness. Hmm. ඔය පොත් හත තමයි ඉංග්‍රීසියෙන් දීලා තියෙන්නේ. පොත් වලින් ඔය mindfulness in plain english කියන පොත තමයි භාෂා 15කට පරිවර්තනය කරලා තියෙනවා. ඒක තමයි දැන් හැම රටකම මේ වැඩි විකිනන භාවනා පොත හැටියට පිළිඅරන් තියෙන පොත. මොකද ඔය ඇමරිකන් මහද්වීපයේ භාවනාවට මිනිසුන්ගේ උනන්දුව ඇති වෙගෙන යන කාලේ ලියපු පොතක්. උපදෙස් දීලා භාවනා කරන්නේ කොහොමද? ඒ ක්‍රමය මොකද්ද? ඒකෙන් ලැබෙන ප්‍රතිඵල මොනවද? ඔය ආදී විස්තර සහිතව දීලා තියෙන පොතක්. ඒ නිසා ඒක ඇත්තටම නැහන් තව පොත් ලියමින් පවතිනවද අනාගතේ ලියන්න බලාපොරොත්තු වෙනවද? දැන් පොත් 6ක් ලියනවා. ඒ 6 කටුසටහන් ගාන ඉවරයි පරිච්ඡේද වෙන් කරලා ඉවරයි. දැන් තියෙන්නේ මේ ඒක දැනග වාඩි වෙලා ඒවා හොඳට සකස් කිරීම. සකස් කිරීම. සසුන් කෙත තුලින් අද අප හඳුන්වා දුන්නේ ඇමරිකාවේ වෙස්ටර්නියාවේ ජාත්‍යන්තර භාවනා මධ්‍යස්ථානාධිපති ඇමරිකාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය පූජ්‍යපාද හේනේ පොළ ගුණරත්න නායක ස්වාමින්දයන් වහන්සේ